ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. අයිබුවන් සුබ උදෑසනක් වේවා සුබ නවෝදාවක සුබ පෙර නිමිති සමග සුභාශිර්වාද පළ කරන්නේ ඉරිදා සංග්‍රහය ආරම්භ කිරීම රූපයක් වචන දහසක් පවසනවා කවියක් රූප දහසක් මවනවා රූපයක් වචන දහසක් පවසන අතර කවියක් රූප දහසක් මවනවා. A picture speaks thousand words. A poem create thousand images. Anonymous ඒ කියන්නේ මේ අදහස කාගේද කියලා කියන්න බෑ. කර්තෘ අඥාතයි. සුන්දරම් පුරම් ජනල් පියාපත් විශාල පොතක් කියවුවා වාර්ගික සංහිඳියාව බිඳ වැටි මේ තොරතුරු බිඳ වැටීමේ සහ කම්පනය එහි ඇතුළත් වුණා. Jaffna doors and windows empathy on the fragmentation of ethnic harmony. මාචාර්ය සරච්චන්ද්‍ර ජීව මෙය සංස්කරණය කොට තිබෙනවා නිර්මාණශීලී දායකත්වය ලබා දී මරපතල කෘතියක්. ඒ කෘතිය සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිර්මිතයි. කවි, කතා, පින්තූරු රාශියක් ඊට ඇතුළත්. යුද්ධය නම් එපා. මේ ගැන මතක් වෙද්දී මහාචාර්ය සනත් නන්දසිරි නිමල් ජයකොඩි නම් වූ ඔහුගේම ශිෂ්‍යයෙකුගේ තනුවකට අනුව ගැයූ ගීයක් සිහිපත් වෙනවා. අපි සොයා ගන්නට උත්සාහ කරමු එම ගීතය. कृष्णा साई भजन वयन्ति Krishna Sai Bhajan dari da da pada sada risa da sada pada mama pada dari mama da risa da sada pada mama pada dari mama da risa da sada pada mama pada dari mama da අවබෝධයේ හදවත තිඥාතන් හිමි පරිවර්තනය ආචාර සුනිල් විජේසිරිවර්ධන අවබෝධයේ හදවත එය කදිම පොතක්. The Heart of Understanding මේ පොත කියවන විට ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති වෙනවා. ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍ර අටුවා තිඥාතන් හිමියන් විසින් රචනා කරන ලද කුඩා පොතක් එහෙත් ගැඹුරු පොතක් එහි පරිවර්තනය තමයි අවබෝධයේ හදවත නමින් අප අතටපත් උනේ. මේ ජීවිතය අවබෝධ කර ගැනීමට ප්‍රහාසනාත්මක ගීත උපහාසය අපහාසය නොවේ උපහාසයද වැදගත් වෙනවා. උපහාස ගී විකට ගී කිහිපයක් ගැයූ ගායකයෙක් හිටියා අප අතර ඒ ෆ්‍රෙඩි සිල්වා ෆ්‍රෙඩි සිල්වා ගායකයාණන්ට ප්‍රේම කීර්තිද අල්විස් විසින් ලියන ලද ගීයක් මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කළා සිය තනු නිර්මාණයෙන් එම ගීතය තමයි අපි දැන් ඉරිදා සංග්‍රහයෙන් අසන්නට සූදානම් වන්නේ සරු එමෝතෝ ජලයේ සැඟවුණු සංදේශ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු මහාචාර්යවරේ WM ගුණතිලක මහත් එතුමා බොහෝ දෑ පරිවර්තනය කොට තිබෙනවා මේ ජලයේ සැඟවුණු සංදේශ කියන පොතක් කදිම පොතක් ජපන් ජාතික ආචාර්යවරේ ජලයට පිරිත් කරවමින් ජලයේ හැදෙන ජල අංශුවල වෙනස රූපගත කළා. අපවිත්‍ර ජලයේ තිබෙන తත්වයේද රූපගත කොට තිබෙනවා. පිරිත් අසන්නට ලැබීමෙන් ජලයේ සිද්ධ වෙන්නා වූ වෙනස ඔහු ලෝකයට කියා පානවා. Secret Life of Water. ඉතින් මේ පොතෙන් අපට ඉගෙන ගන්න තියෙන දෑ අපමණයි. ජලය නැතුව ජීවත් වෙන්නට බෑ. එම නිසා ජලය ආරක්ෂා කරන්නට අවශ්‍ය වෙනවා. ඒ ගැන සිහිපත් කරමින් අපි ගීයකට යොමු වෙන්නට ඕනේ. මේ ගීතය ආචාර්ය අමරදේවයන් විසින් ගායන ලද ගීතයක් ආචාර්ය අජන්ත රණසිංහයි එම ගීතය රචනා කළේ. එය අපේ හෙළ කලා මහිමය හෙළ කලා පුරාණය හෙළ කලා කරුවන්ගේ අභිමානය පිළිබඳව තතු සොයා බලනවා අදකද පානේ रू सिरि वरुणे प्रतिभा प्रभा සිහල කලාකරුවාන සිහල කලාකරුවා කර පහනේ දුසිරි වන්නේ දුසුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිතන කලා කරුවා සිතන කලා කරුවා වාසේ පිලිසෙමි සිත් කලු සිතුවම් කල් කුණු මතු පිට එදා නිදන් කොට නගා උදාන සනාතන කරවූ සිතන කලාකරුවා උදාරක් කලා හැරෙන්නට උදාර ශිල්ප කලාමට තුනමන සිතන කලාකරුවා ඔබ ප්‍රතිභා ප්‍රභා ඉහළ කලාකරුවානු ඉහළ කලාකරුවානු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දශක හතරක් තිස්සේ සමාජ සංස්කෘතික ජීවිතය පෝෂණය කළ විද්වතෙක්. ඔහු ගුවන් විදුලියෙන් විවිධ වැඩසටහන් මගින් ජනයා අමතා තිබෙනවා. තරුණ තරුණියන් සමග වැඩසටහන් පවත්තා ඔවුන්ගේ ජීවිත ඒකාලෝක කළා. ඔහු අනුරාධපුරයේ පැත්තෙන් කොළඹට ආවේ රුසියාවේ ඉගෙන ගත්තේ කෘෂිකර්මය. එහෙත් දර්ශන ශාස්ත්‍ර, චිත්‍ර කර්මය, කවි, නාට්‍ය, සිනමා ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඈ කවර ප්‍රදේශයක වුණත් ඔහුගේ දැනුම විහිදී පවතිනවා. ඔහු විසින් ලියන ලද ජීව වාසික ਵਿਚාරය හැඳින්වීමක් සහ රචනා හතරක් කියන පොත කදිම පොතක්. මේ විශ්වීය මිනිස්සෙකුගේ අධ්‍යාත්මය එයින් පිළිබිඹු වෙනවා. විශ්වීය මිනිස්සේ සබා දහමට කොපමණ ආදරය කරනවද? සබා දහම ආරක්ෂා කර ගන්නට චතරම් කැපවීමක් කර තිබෙනවාද කියන කාරණයයි එහිදී අපට ගම්‍ය වන්නේ අපට ඒත්තු ගැන්වෙන්නේ. සබාධම උත්කර්ෂයට නංවන ಭಾರತೀಯ භජති කීයක් වෙතයි අප යොමු වන්නේ. භජන් ගීතය ආධ්‍යාත්මික ප්‍රබෝධයක් අප තුල ඇති කරනවා. භාෂාව නොතේරෙන්නට පුළුවන්. එහෙත් තනුව සහ වාදන ඒ වගේම ගායන ලීලාවෙන් ශ්‍රාවක ජනමන ඔබයන මේ ಭಾರತ භජන් ගී දහසින් එකක්. تیرا نام تیرا نام پیارا یشور اللہ تر تارا میرا نام تیرا نام تیرا نام پیاراشور اللہ تر تارا ست نام ست نام ست نام پیارا رام نام تیرا نام تیرا نام تیرا نام پیارا ایشور اللہ تو کر خوارا تیرا نام نام تیرا نام تیرا نام پیارا ایشور اللہ تو کر تارا پہنچے اب تیرے پجاری پچھانا پچھتانا ہے کس کی شرم میں آئے گا تو سیدھا سورگ کو جائے گا کس شرم میں آئے گا تو سیدھا سورگ کو جائے گا نام کا سمرن کلیا بھاری ہے بھگوان اچھا دھاری ہے بھگوان اچھا دھاری ہے تو نہ چاہیے ہی راموتی یہ مایا پر بھرتی جاتی جو بویا سو پائے گا جو آیا سو جائے گا කවිතා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක Thank you.